අපි ගිය සතියේ සාකච්ඡා කරා මේ සම්පජන්‍ය පබ්බේ එහෙම නැත්නම් භාගතුන් වහන්සේ මේ ඕනෑම භාවනාවක් විශේෂ කමඨහනක් විස්තර කරන්න කලින් මේ ඉන්දිය සීලයක පිහිටීමේ වගේම ඉන්දිය සංවරය ඊට පස්සේ මේ සම්පජන්‍ය කියන කාරණා තුන ඉදිරිපත් කරලා තමයි ඊට පස්සේ තමයි ඕනෑම මේ වගේ කමටහනක් භාවනාවක් විස්තර කරන්න එන්නේ. එතකොට මේ අපි ඉන්ද්‍රිය සංවරය මීට කලින් සාකච්ඡා කරා සම්පජාන්නේ මං හිතන්නේ අපි කොටසක් වගේ ටිකක් මැද හරියට එනකන් වගේ සාකච්ඡා කරා ගිය සතියේ. අපි අද එතන ඉඳලා වගේ පටන් ගනිමු. මම උදාහරණයකට ගත්තේ බයිසිකලයක් පදින එකක් වගේ දිනදා කටයුතු වල කරන දෙයක්. අපි ඕනතරම් අහලා තියෙන නිසා මේ ආනාපානේ හරහා හෝ නැත්තම් සක්මනේදී ඇවිදින ගමන් කොහොමද සම්පජන්නේ හුරු කරගන්නේ කියන එක සම්පජන්නේට කොහොමද එන්නේ සතිමත් වුණාට පස්සේ කියන එක මේ ඕනතරම් අපි දේශනාවල මං හිතන්නේ අහලා තියෙන හුඟක් දෙනා. ඒක නිසා මේ අපි භාවනාවේදී හෝ වේවා, දිනදා කටයුතු වලදී වේවා මේ සිද්ධ වෙන කාරණය කොහොමත් එකයි අපිට ඒක හුඟක් පරියන්කෙදී එහෙම නැත්නම් සක්මනේදී ඒක ප්‍රකට වෙලා දැනෙනවා. සතියේ කියන එක අපිට හොඳට ප්‍රකට වෙලා අඳුන ගන්න පුළුවන් වෙනවා. නමුත් ඒක ඒ විදිහටම එදිනෙදා කටයුතු වලත් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා මේ එදිනෙදා කටයුතු වල සිද්ධ කරන ඒ වගේ අරමුණක් ගත්තොත් සිද්ධ කරන දෙයක් අරගෙන මේක පැහැදිලි කරගත්තොත් ටිකක් අයිට වඩා වෙනස් පැත්තකින් බලන්න පුළුවන් වෙයි කියලා. ඒක නිසා තමයි මේ බයිසිකලයක් පදින එකක් වගේ එකක් ගත්තේ. එහෙම නැත්නම් එදිනෙදා කටයුතු වල අපි එදිනෙදා ජීවිතයේ කරන ඕනම දෙයකට සම්බන්ධ කරලා මේක සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට අපි අර කතා කරමින් හිටියේ අපි දැන් එහෙම එදිනදා කටයුතු වල කරන වැඩක් ඕනම දෙයක් ඕනම අරමුණක් අපිට අරමුණ සම්පූර්ණයෙන් අරගෙන ඒක දිහා බලන්න පුළුවන් ඒ වගේම අරමුණ කඩලා කඩලා ඒකේ කුඩා කුඩා කොටස් එහෙම නැත්නම් විශේෂ ලක්ෂණ බලනවා කියලා කියනවා ඒකට ඒ විශේෂ ලක්ෂණ ඕනම අරමුණක් ඕනම වැඩක් අපි හුරු වෙද්දී ඒකේ එක එක පැති කඩවල් අරගෙන එහෙම නැත්නම් ඒකේ විශේෂ ලක්ෂණ අරගෙන වෙන වෙනම හුරු වෙලා තමයි අපි අරමුණ සම්පූර්ණයෙන් හුරු වෙන්නේ එහෙම නැත්නම් අවබෝධ කරන්නේ ඒකත් එක්ක මූණට මූණලා පිහිටලා ඉන්නවා කියන එක सिद्ध වෙන්නේ ඒ අරමුණ හුරු වෙන්නේ ඒකේ එකින් එක කොටස් කොටස් වශයෙන් හොඳට හුරු වුණාට පස්සේ තමයි අවබෝධ වුණාට පස්සේ තමයි අරමුණත් එක්ක සම්පූර්ණ වශයෙන් ඉන්න. එහෙම නැත්නම් අරමුණ හොඳට හුරු වෙන්න. එහෙම නැත්නම් අපි කියනවා නිකන් අරමුණත් එක්ක කනෙක්ට් වෙනවා කියලා. ඒතකොට ඒ කර්මණක් එක්ක හොඳට කනෙක්ට් වෙන්න හුරු වුණාට පස්සේ කනෙක්ට් වුණාට පස්සේ ඕනම ඔය ඕනම මේ ලෝකේ තියෙන අපිට ඉන්ද්‍රියන් හරහායන ඕනෑම අරමුණක සිද්ධ වෙන්නේ එකම කාරණා ටිකක් එකම දෙයක්. ඒ ඕනෑම අරමුණක් එක්ක ඉන්න ඒ ඒ ඒ රිද්ම් එක එහෙම නැත්නම් ඒ කොහොමද අරමුණක් හුරු කරගන්නේ කියන එක අපිට දැනෙන්න ගන්නවා අරමුණක් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක. ඒක සරලව කියනවා නම් ඔය අපි දන්න ඕනම අපි එක ක්‍රීඩාවක් හොඳට හුරු වුණොත් අපි කියමු කෙනෙක්ට ටෙනිස් ගහන්න හොඳට හුරුයි නම් හොඳට පුරුදු වුණාට පස්සේ ටේබල් ටෙනිස් ගහනවා කියන එක අර ඒකෙම අරකින් ගන්න පුළුවන් ඒක. ඒක හොඳට අර බෝලයට හුරු වෙච්ච එක එහෙම නැත්නම් ඒ රැකට් එක අල්ලන්න හුරු වෙච්ච එක ටේබල් ටෙනිස් වලට එනකොට ඊට වඩා ටිකක් වෙනස් වෙන්නේ ඒ වගේ. ඒක අල්ලගන්න පුළුවන් පහසුයි. කවදාවත් සෙල්ලම් කරපු නැති කෙනෙක්ට වඩා මේ ඒක අල්ලගන්න පහසුයි. ඒ වගේම ඒකට ඊට පස්සේ ඒකම ගෙනියන්න පුළුවන්. ඔය ක්‍රිකට් ගහනකොට එහෙම නැත්නම් කැරම් ගහනකොට වෙන ඕනෑම ක්‍රීඩාවකට අරකේ තියෙන හුරුව ඒකක් එක ක්‍රීඩාවක් කරලා ගත්ත දේ ඒක අරන් යන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙතනදිත් අර අපි ඒක අරමුණක් කරහා හුරු වෙච්ච දේ හුරු කරගත්ත එක එහෙම නැත්නම් අරමුණත් එක්ක ඉන්න හුරු වෙච්ච එක ආ ටිකෙන් ටික වෙන ඕනෑම අරමුණකට සම්බන්ධ කරගන්න පුළුවන් වෙන වෙන ඕනෑම අරමුණක් එක්ක ඉන්න හුරු වෙනවා. මෙතන සිද්ධ වෙන්නේ ඉතින් ඔය විශේෂ ලක්ෂණ ටික බලලා හොඳට හුරු වුණාට පස්සේ අර අරමුණ හොඳට හුරු වුණාට පස්සේ අරමුණ සම්පූර්ණ වශයෙන් අරමුණත් එක්ක මූණට මූණලා ඉන්න පුළුවන් වෙන එක. එතකොට ඔය දැන් බයිසිකලයක් පදිනක් වගේ එකක් නම් ඒක සිද්ධ වෙන්නේ අපි බයිසිකලේ පදිනකොට අපි සාකච්ඡා කරා මේක කලින් අපි මුලින්ම ওই පැඩල් එක අපි දන්නෝ මේ දැන් ওই මහන්න මැෂින් එක මහන මැෂින් එකක උනත් පාවිච්චි කරන්න ගියාම මහන්න ගියාම ඒක මේ හුරු නැත්තම් අපි දැන් කරන්ට් එකෙන් නැතුව අර පාගල මහන මැෂින් එකක නම් ඒ පාගන එකට වෙනම අපිට කකුල් දෙකට විශේෂ අවධානයක් දීලා ඒක පාගන්න ඉස්සෙල්ලා හුරු වෙන්න ඕන. ඔය අපිට දැන් පැවිදි වුණාම නම් බොහෝ වෙලාවට හුඟ දෙනෙක් භික්ෂුන් වහන්සේලා හුඟක් දුරට හුරු වෙනව මහණ එක. එතකොට අපිට දැන් මේ කියලා දෙන සානාංශ නමන් නම් අපිට කියලා දෙන්නේ මුලින්ම නිකන් ඔහේ අර පැඩලේ කරකව කර ඉන්න කියනවා. මහානවට වඩා රෙදි කැල්ලක් අරගෙන මහාන එක නැතුව මුලින්ම කරන්නේ අර පැඩල් එක හුරු වෙන කකුල් දෙකට ඒක එක පැත්තකට අනිත් පැත්තට කරකුණොත් අනිත් පැත්තට යන්නේ. ඒක නිසා තනි පැත්තට කරකවන්න පැඩල් එක විතරක් කරකවන්න මේ හුරු වෙන්න හුරු වෙනකන් ඒක කරකව කව ඉන්න කියනවා. ඉතින් නවත්තලා ආයෙ කරකවන්න කියනවා. ওই විදිහට එක එක විදිහට ඒක හුරු වුණාට පස්සේ තමයි ඊට පස්සේ මහාන කාරණේට යන්නේ. එතකොට අර කකුල් දෙක හොඳට හුරු වෙලා ඒකට අපිට කකුල් දෙකට විශේෂ අවධානයක් දෙන්න ඕනේ නැත්තම් වෙන්නේ කකුල් දෙකට සම්පූර්ණ අවධානය දුන්න ගමන් අර මහාන එක එහෙම නැත්නම් අතෙන් අත් දෙකෙන් දෙද්දල්ලගෙන ඒක ටිකෙන් ටික දීලා අනිත් කරන වැඩ ටික අවධානය සම්පූර්ණයෙන් නැති වෙලා තමයි අරකට සම්පූර්ණ අවධානය යන්නේ. මොකද අරමුණේ පැතිකඩ වල ටික වෙන වෙනම හුරු නැහැ. ඊට පස්සේ අර කකුල් දෙකට විශේෂ අවධානයක් දෙන එක අනවශ්‍ය වුණාට පස්සේ අනිත් ඒවට අපිට ටික ටික අවධානය දෙන්න පුළුවන්. ඒක අපි වෙනම අරමුණක් කියලා ගත්තොත් ඒ අරමුණ දැන් ටිකක් දිය වෙලා ගිහිල්ලා තියෙන්නේ. ඒ අරමුණට අපිට අවධානය තියාගන්න පුළුවන් අපේ සම්පූර්ණ අවධානය නොදී. ඒකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකත් එක්ක දැන් කය මනස සම්බන්ධ වෙලා තියෙන්නේ. ආ එතකොට අපිට තව අරමුණකට ඒක කටයුත්ත කරන ගමන් තවත් දෙයකට අවධානය දෙන්න පුළුවන්. ඉතින් බයිසිකලේ පදින කොටත් ඕකමයි වෙන්නේ. බයිසිකලේ සම්පූර්ණයෙන් හුරු වුණාට පස්සේ විශේෂ ලක්ෂණ ටික හුරු වුණාට පස්සේ මුළු බයිසිකලේටම පොදු අවධානය දීලා බයිසිකලේ පදයන් යන්න පුළුවන් වෙනවා. ඔන්න දැන් ටික ටික පොදු ලක්ෂණ. එහෙම නැත්නම් මුළු බයිසිකලයේම සම්පූර්ණ අරමුණක් අරගෙන දැන් අරමුණ ටිකෙන් ටික හුරු වෙන එක වෙන්නේ. හැබැයි තවම වලවල් බේරන්න බැරි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බාහිර අරමුණක් ආවොත් ඒකත් ඒකත් එක්ක හැප්පෙන්නේ නැතුව මේක මේව කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. නමුත් බාහිරින් බාධාවක් නැති තාක්කල් මේ අරමුණත් එක්ක හොඳට වාසය කරන්න පුළුවන්. මූණට මුණලා ඉන්න පුළුවන්. එතකොට ඔන්න බයිසිකලේ පැදගෙන කෙලින් පාරක යන්න පුළුවන් වෙන කරදරයක් නැතුව. ඉතින් ඒක ඔය ආනාපානේ අපි පරියන්ක ආනාපානේ ගත්තත් ඕකේ ඉතින් ඊට පස්සේ ඇති වෙන නැති වෙන දේවල් ඒ වගේම අරමුණ ටිකක් දිය වෙලා යන්න ගන්නවා. අරමුණේ ප්‍රකට ගතිය නැති වෙනවා. ওই වගේ ටිකක් තමයි සිද්ධ වෙන්නේ. මේ අරමුණේ විශේෂ ලක්ෂණ බලද්දී සිද්ධ වෙන දේ තමයි මේ අරමුණ අපිට හුරු නැති නිසා ඒක නැවුම් ගතියක් තියෙන අරමුණ හොඳට දැනෙනවා. අපි සංස්කරණය කරනවා මමයා කැමති එකට. මමයා ඉදිරිපත් වෙලා සංස්කරණය කරන ගමන් තමයි ඒක හොඳට අල්ලගෙන අපිට හොඳ වීරයක් දැනෙනවා. ඒක රසවත් ගතියක් දැනෙනවා. අරමුණ හොඳට අහුවෙනවා. ප්‍රකටයි. පොදු ලක්ෂණවලට එනකොට වෙන්නේ අරමුණ දැන් හුරු වෙලා ඒක විශේෂ ලක්ෂණ අරගෙන අපි වෙන වෙනම හොඳට හුරුුන් නැත්තම් විශේෂ ලක්ෂණ බලලා සිද්ධ වෙන්නේ හුඟක් වෙලාවට අරමුණ අතෑරිලා යනෝ අපි අර නැවුම් ගතිය තියාගෙන අලුත් දෙයක් දිහා බලනවා වගේ අපි කවදාවත් දැක්කේ නැති දෙයක් දිහා බලනවා වගේ බලලා අරමුණ හොඳට හුරු කරගත්තේ නැත්නම් විශේෂ ලක්ෂණ ටික සිද්ධ වෙන්නේ අරමුණත් එක්ක මූණට මූණලා ඉන්න කලින්. එහෙම නැත්නම් අර අරමුණත් එක්ක සම්බන්ධ වෙන්න කලින් පොදුවේ අරමුණ ගිලිහිලා යන්න පුළුවන්. ගිලිහිලා යන ගන්නවා. ඉතින් ඒක නිසා ඉබේම එන්න අරින්න ඕනේ. ඒක විශේෂ ලක්ෂණ වලින් පොදු ලක්ෂණ වලට අපි සංස්කරණය කරන්නේ අපි තීරණය කරන්න යන්නේ නැතුව. එහෙම ආවට පස්සේ සාමාන්‍යයෙන් සක්මනේදී නම් ඕක පැය භාගයක් විතර යනකොට ඒ භාවනා කරන කෙනාට යෝගාවචරයට තේරෙන්න ගන්නවා මේ මුලින් මෙන්නේ කම්මැලි ගතියක් ඒක අරමුණ වෙනදා වගේ ප්‍රකට වෙන්න අර ප්‍රකටභාවය නැති වෙනවා රසවත්භාවය නැති වෙන භාවනාවේ එපා වෙන්න ගන්නවා නීරස වෙන්න ගන්නවා කම්මැලි වෙනවා ওই විදිහට තමයි දැනෙන්නේ. ඒ ඒ ස්වභාවය ටිකක් ඉක්මවල යනකොට සාමාන්‍යයෙන් යෝගාවචරයට තේරෙන්න පුළුවන් මේ අරමුණත් එක්ක ඉන්න පුළුවන් ගතියක් තියෙනවා. දැන් අපි ඒකට විරුද්ධව ඒක එපා කරගත්තේ නැත්තම් එහෙම නැත්තම් ප්‍රතික්ෂේප කරේ නැත්තම් හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ ওই මට්ටමට එද්දී අපි වෙන මේක භාවනාව වැඩිලා කියලා හිතලා එහෙම නැත්නම් මොකක් හරි තමන්ගේ අඩුපාඩුවක් කොහොම කියලා එහෙම නැත්නම් ගත්ත අරමුණේ දෝෂයක් කියලා අපි භාවනාව මාරු කරනවා එහෙම නැත්නම් අරමුණ මාරු කරනවා ওই වගේ මොනවා හරි දෙයක් කරනවා එහෙම නැත්නම් නවත්තනවා එහෙම නැතුව දිගට කරගෙන ගියොත් කෙනාට තේරෙන්න ගන්න එහෙම නැතුව ඒක භාවනාවේ දියුණුවක් විදියට බැලුවොත් ඒක දිහා ධනාත්මක විදියට බැලුවොත් තේරෙන්න ගන්නවා මේ වෙනද වගේ ප්‍රකට නැති වුණාට දැන් අරමුණ එක්ක වෙනට වෙනදට වඩා ලොකු වීරියක් නැතුව පහසුවෙන් ඉන්න පුළුවන්. ලොකු අවධානයක් ලොකු වීරියක් ලොකු උමනාවක් නැතුව වුණත් එහෙම නැත්නම් අරමුණ මෙනෙහි කරන්නේ නැතුව වුණත් ඔය ඇවිදිනකොට නම් වම දකුණ කියලා හෝ අපි සාමාන්‍යයෙන් ආරම්භ කෙනෙක් පටන් ගන්න පුළුවන් එහෙම වම දකුණ කියලා වෙන වෙනම බලනවා හොඳට. අන්න ඒ දේවල් නැතුව වුණත් අරමුණත් එක්ක ඉන්න පුළුවන් ගතියක් තේරෙන්න පුළුවන්. එතකොට ඒ මට්ටමට එද්දී අරමුණ හොඳට හුරු වෙලා කලින් වගේ මමයි ඉදිරිපත් වෙලා සංස්කරණය කරන්න ඕනේ අරමුණ පාලනය කරන්න යන්න. එහෙම නැත්නම් ආනාපාන භාවනාව කරනකොට නම් ඉඳගෙන කරනකොට අපිට ওই හුඟක් වෙලාවට මේ ඔය කියන්නේ හුස්ම තද වෙනවා ඔළුව රිදෙනවා හුස්ම වල තියෙන සාමාන්‍ය හුස්ම ගන්න විදිය වෙනස් වෙලා හුස්ම වල මේ වෙනදා තියෙන රිද්මය වෙනස් වෙනවා. වෙනස් වෙලා ඉතින් ඊට පස්සේ එක එක ප්‍රශ්න එනවා බඩට දෙන්න, පපුවට දෙන්න. ওই විදිහට වෙන්න පුළුවන්. ඒ අපි අර සංස්කරණය කළා මමයි ඉදිරිපත් වෙලා මේ හුස්ම ගන්න එක පාලනය කරන්න යනවා. අපිට හුරු නෑ ජීවිතේ යම්කිසි අරමුණක්, ඒ කියන්නේ යම්කිසි දෙයක් වෙන විදියට වෙන්න ඇරලා මම එයා ඉදිරිපත් වෙලා සංස්කරණය කරන්නේ නැතුව වෙන දේ දිහා බලන් ඉන්න අපිට හුරු නෑ. ඉතින් මේ හුරු නැති ගතිය ඔතෙන්දෙත් ඉදිරිපත් වෙලා මේක පාලනය කරන්න ගන්න වෙනද මේ හැමදාම හොඳට හුස්ම ගත්ත මම. දැන් මේක බලන්න ගත්ත ගමන් ඔන්න වැඩේ අවුල් වෙනවා. මේ ඒ කාලෙනදී ඒක හරහා යන්නේ නැතුව එහෙම නැත්තම් මේ වතුරට බහින්න නැතුව ඉගෙන ගන්න වතුරට බහින්නද පීනන්නේ පුරුදු වෙන්න බෑ. ඉතින් ඒක හරහා යන්නේ නැතුව වෙන කරන්න දෙයක් නැහැ. ඒකත් එක්ක හැප්පිලා ඒ අමාරුව තේරුම් අරගෙන ටිකෙන් ටික යෝගාවචරය තේරුම් ගන්න ඕනේ අරමුණ කොහොමද සංස්කරණය කරන්නේ නැතුව මෙහෙම ඒක පාලනය කරන්නේ නැතුව ඒකට වෙන දේ සිද්ධ වෙන්න ඇරලා බලන් ඉන්නේ කොහොමද කියන එක ටිකෙන් ටික හුරු වෙන්න ඕනේ. එතකොට ඊට පස්සේ දැන් ওই විදියට සක්මනේදී ඕක පැය භාගයක් විනාඩි 20ක් වගේ යනකොට සිද්ධ වෙන්න පුළුවන්. ඔන්න ඔය ඔය පොදු ලක්ෂණ වලට එන එක. එහෙම නැත්නම් අරමුණ ගිලිහිලා යන එක. එහෙම නැත්නම් අරමුණ ලොකුවට දැනෙන්නේ නැති ගතිය අන්න ඒක දැන් අපි එක පරියන්කක ඒ එක පරියන්කක එක සක්මනක ඒ විදිහට ආවා කියලා ඊළඟ එකේ ආරම්භයේදී නැවතත් අර මුල් විදිහටම විශේෂ ලක්ෂණ බල බල ටිකෙන් ටික එතෙන්ට එන්න අරින්න ඕනේ නැවත නැවත හුරු වෙන්න අරින්න ඕනේ. ඒක කියනවා වශී කරනවා කියලා. අපි ඊළඟ පරියන්කේදී එහෙම නැත්නම් ඊළඟ සක්මනේදී එහෙම නැත්නම් ඊළඟ සැරේ බයිසිකලේ පදිනකොටත් අර කලින් වගේ ටිකෙන් ටික ටිකෙන් ටික තමයි එකින් එකට හුරු වෙවි පටන් ගන්න එක සාමාන්‍ය දිනදා කටයුත්තක් කරනකොට ඒක එච්චරම තේරෙන්නේ නමුත් සක්මනේදී පරියන්කේදී නම් හොඳට තේරෙනවා විශේෂයෙන් සක්මනේදී ඔය විනාඩි අපි නැවත ඊළඟ සක්මනට යද්දී ආයි අර මුලදි වගේ වෙන වෙනම බල බලා හොඳට අරමුණත් එක්ක අලුතෙන් කෙනෙක් පටන් ගන්නවා වගේ ආධුනික මනසත් එක්ක තමයි පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් ගිලිහිලා යනවා. එතකොට නැවතත් අර අලුතෙන් පටන් ගත්ත කෙනෙක් වගේ ආරම්භ කරන්නයි තියෙන්නේ. සිද්ධ වෙන්නේ අර කලින් ග්‍රහණය කරගෙන හිටපු එක අතහැරිලා තමන් හුදු බලන් ඉඳින්නේ බවට ටිකෙන් ටිකපත් වෙනවා. ඒක බයිසිකලයක් පදිද්ද දුනත් ඒක එහෙමයි. බයිසිකලේ දැන් හොඳට ශරීරය දන්නෝ, කය දන්නෝ මේක කොහොමද පැදයි යන්නේ කියලා අපිට තියෙන්නේ බලාගෙන ඉන්න සිද්ධ වෙන සිද්ධිය. එතකොට ඒ ආශ්‍රය අපිට තව අරමුණක් ආවත් එහෙම නැත්නම් පාරේ බයිසිකලේ පැදන් යනකොට පාරේ වෙන වාහනයක් ආවත් වෙන කෙනෙක් ආවත් ඒකට යම් මේක ශරීරයෙන් සිද්ධ වෙන්න ඇරලා අර දෙයටත් අවධානය දෙන්න පුළුවන්. මේක හලහප්ප ගන්න නැතුව, මේක කඩා ගන්න නැතුව අර බාහිර දෙයටත් ටිකක් අවධානය දෙන්න පුළුවන් හැකියාවක් ඔන්න එන්න ගන්නවා. එහෙම නැත්තම් අපිට බයිසිකලේ පදින්නකොට අපිට ටිකක් වෙන කෙනෙක් අහන ප්‍රශ්නකට උත්තර දෙන්න, වෙන කෙනෙක්ට කතා කරන්න වගේ දෙයක් කරන්නත් පුළුවන් වෙන්න පුළුවන්. ඒක අර අරමුණ ටිකෙන් ටික දිය වෙලා ගිහිල්ලා අපේ අවධානයේ දැන් අර වෙනදා බැහැගෙන හිටපු එක වෙනද අරමුණේ බහින්න තිබුණ අවශ්‍යතාවය දැන් නැහැ. දැන් ගොරෝසුවට අහුවෙන්නේ නැහැ වෙනද වගේ බැහැගත්ත ගතියට අහුවෙන්නේ නැහැ අරමුණ විනිවිද යෑමක් සිද්ධ වෙන්නේ දැනුවත්භාවයේ අපේ දැනගන්නේ හැකියාව අරමුණ තේරුම් අරගෙන අරමුණේ විවිධ පැතිකඩවල තේරුම් අරගෙන අරමුණේ විශේෂ ලක්ෂණ ටික තේරුම් අරගෙන අරමුණ විනිවිද ගිහිල්ලා තියෙන්නේ අරමුණ හොඳට උරු වෙලා දැන් මම ඉදිරිපත් වෙලා මේක අර වෙනද වගේ අල්ල බදලා මේකම හොඳයි කියලා එහෙම අල්ල ගැනීමක් නැහැ. සංස්කරණය කිරීමක් නැහැ. කය දන්නෝ මනස දන්නෝ මේ අරමුණ ඇසුරු කරන්නේ කොහොමද කියලා ඒකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ওই දෙයම එකම දේ නැවත නැවත කරනකොට සිද්ධ වෙන දේ ඔය ඒ විදිහටම ඔය ඔය අපි බයිසිකලයක් හදින එකක් ගත්ත එක ඒ වගේම භාවනාවේදී සිද්ධ වෙන්න ගන්න ඔය ඉතින් ඒක හුඟක් කලාවට ඔය මට මතකයි අපි වෙනසානාසනමක් එක්කත් මම කතා කරගෙන ඉන්නකොට මට මතකයි මීට අපි පැවිදි වෙලා අවුරුද්දක් වගේ ඒ සාන්නාංශේ අපි අහම්බෙන් මුණ ගැහිලා කතා කරද්දී ඒ සාන්නාංශේ කිව්වා මේ මට වඩා වැඩි හිටි ආයුමුදුන් මේ මේක මේ දැන් එක් ආරමුණක් අරගෙන අපි කියමු මෛත්‍රිය වඩන එක නම් මෛත්‍රිය අරගෙන ටිකක් කල් කරනකොට ඒක භාවනාව වැඩෙන්නේ නැති වෙන්නේ වැඩෙන්නේ නැතුව යනවා ඊට පස්සේ නිකන් එපා වෙලා යනවා වැඩෙන්නේ නැතුව යනවා ඊට පස්සේ මම කරන්නේ වෙන අරමුණකට වෙන එකකට එහෙම නැත්නම් ආනාපානට වගේ ගියාම ඔන්න ඒකයි හොඳට වැඩිගෙන යනවා ආයෙ ටික දවසක් ගිහිල්ලා ආයෙ අරක වැඩෙන්නේ නැති වෙනවා. ඉතින් එතකොට ආයෙ මෛත්‍රීට හරි අසුබෙට හරි දැම්මම ඔන්න ඒක හොඳට වැඩෙනවා කියලා. ඉතින් ඒ කාලේ අපිට මේ ඒ අපි වැඩ වාසය කරපු පැත්ත එහෙම මේ විශේෂ ගුරු සාන්නාංශ නමක් හිටියේ නැහැ ඒ දවස්වල. ඉතින් ඒක අපිට අපි දන්නේ නැහැ මේක මොකද්ද වෙන්නේ කියලා. කොහොමද පස්සේ කාලේ තමයි දැනගත්තේ මේ භාවනාවේ වැඩිම සිද්ධ වෙලා තියෙන්නේ අපිට ගුරුවරයෙක් නැති නිසා අපි දන්නේ මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. හැබැයි මට මතකයි මං කොහොම හරි මං කිව්වේ ඒක අරමුණ මාරු කරන්නේ නැතුව එකේම එකම එකේ යන්න ඕනේ දිගටම මේ හැබැයි මොකද්ද සිද්ධ වෙන්නේ කියලා පැහැදිලි කරන්න මන් දන්නේ මොකද මේ සිද්ධ වෙන්නේ කියන එක දන්නේ කොහොම හරි ඒකත් එක්කම එක දිගට ඒ ස්ටේජ් එකේ එහෙම නැත්නම් ඒ ඒ ලෙවල් එකේ ඒක පන්නගෙන යන්න ඕනේ කියන එක මොකක් හරි විදිහකින් මම හිතන්නේ කාගෙන් හරි අහලා හරි කොහොම හරි මම දැනගෙන හිටියා. මෙන්න මේ විදිහට ඒක මේ එපා වෙන එක ඒ ඒක වැරදීමක් විදියට තමයි ඒක හරියට සුතවත් වෙච්ච නැති එක නැති කෙනා හරියට අහලා ඕක දන්නේ නැති කෙනා හුඟා දුවට බාරගන්නේ භාවනාවේ දියුණු වෙන එක වැඩි දියුණු වෙන එක ඉස්සරහට යන එක වැරද්දක් වැරදිලා කියලා තමයි අනිත් පැත්තට තමයි හුඟාක් වෙලාවට මේ එන දේවල් බාරගන්නේ. එතකොට අර කලින් කිව්වා වගේ වෙන අරමුණක් ආවට වෙනද වගේ යෝගාවචරයට තේරෙන්න ගන්නවා හැලහැප්පෙන ගතිය එන්න එන්න අඩු වෙනවා. දැන් මේ අරමුණ දිය වෙලා ගියාට වෙනද වගේ අහුවෙන්නේ නැති වුණාට නැවුම් ගතිය නැති වුණාට වෙන බාහිර අරමුණක් ආවත් සද්දයක් ඇහුණත් රූපයක් දැක්කත් වෙනද වගේ මේක කඩා ගන්න නැතුව නැවත තමන්ගේ අරමුණට එහෙම නැත්නම් ආනාපානෙට හෝ ඇවිදින එකට නැවත එන්න පුළුවන් අරකේ ලොකු බාධාවක් නොවේ. ඉතින් එතකොට ඕකට සමාධිය කියන්නේ නැතුව වෙන මොකද්ද කියන්නේ? ඒ කියන්නේ වෙනද වගේ හැලහැප්පෙන්නේ නැහැ. ඒක ක්‍රීඩාවක් කරද්දී නම් අපි කියමු විශේෂයෙන් ඔය බැඩ්මින්ටන් ගහන එකක් වගේ ගත්තොත් ආ ඒකේ අපිට දැන් දෙන්නෙක් එක්ක ওই ඩබල් සෙල්ලම් කරනවා නම් හොඳට තේරෙනවා මේ අපි දැන් මුලින් සෙල්ලම් කරද්දී අපි එහා පැත්තෙන් ෂටල් කොක් එක එනකොට ෂටල් එක එනකොට අපිට මේ රැකට් එක හුරුත් නැහැ අපිට ඒකට ස්ථානගත වෙන්න එහෙම නැත්නම් ෂටල් උඩින් එන ෂැටල් එක යටට ගිහිල්ලා ඒ ස්ථානගත වෙන කොතෙන්ටද යන්න ඕනි කියන එකත් ඒ තරම් හුරු නැත්තම් ඊට පස්සේ අර ඒකට සම්පූර්ණ ලොකු අවධානයක් දෙන්න ඕනි මේ ස්ථානගත වෙන එකට අවධානය දුන්න ගමන් අර මේ රැකට් එකෙන් ගහන්නේ කොහොමද කියන එක ඒක අමතක වෙනවා. ওই විදිහට මේක බැලන්ස් කරගන්න හරි අමාරු වෙනවා. හොඳට හුරු වුණාට පස්සේ අපි ස්ථානගත වෙන්න හොඳට හුරු වෙනවා. එහෙම නැත්නම් දැන් අපේ පැත්තේ තවත් ක්‍රීඩකයෙක් ඉන්නවා ඩබල් සෙල්ලම් කරද්දී. ඒතකොට එහා පැත්තේ එක්කෙනා ගහන පැත්ත බලන්නුනේ. එහා පැත්තේ එක්කෙනා කොහොමද රැකට් එක අල්ලලා තියෙන්නේ? ඒ අල්ලන විදිහට තමයි මේ පැත්තට ෂැඩල් එක එන්නේ. එහා පැත්තෙන් ගහන විදිහට. ඒතකොට ඒක බලන් ඉන්න ඕනේ. ඒතකොට අපේ පැත්තේ මගේ අනිත් එක්කෙනා මොන පැත්තේද ඉන්නේ? එයා එයාද මේක ගන්නෙ. එහා පැත්තෙන් එන එක. ඒ ගන්න එයා වම් පැත්තේ ඉඳගෙන නම් ඒ කියන්නේ තමන්ගේ පැත්තේ වම් පැත්තේ නම් එයා එන්නේ මා තමන් ඉන්න ඕනේ හුඟක් වෙලාවට දකුණු පැත්තේ. දෙන්නම එක පැත්තේ හිටියොත් දෙන්නම ඕක ගන්න ගිහිල්ලා එක්කෙනෙක්ටවත් කරගන්න බැරි වෙනවා රණ්ඩුවක් වෙනවා පැටලෙල්ලක් වෙනවා ඒක නිසා හැම වෙලෙම අපේ පැත්තේ අනිත් එක්කෙනා ඉන්නේ කොතනද එයාද මේක ගන්න එහා පැත්තෙන් ගහනකොට සැටල් එක ගන්නෙ මේ පැත්තෙන් අනිත් එක්කිනාද එහෙම නැත්නම් Tamanද කියන එක තීරණය කරගන්න Taman හැම වෙලෙම Tamanගේ සගය Tamanගේ අනිත් කෙනත් එක්ක එයාටත් අවධානය තියාගෙන ඉන්න ඕනේ. අර පැත්තෙන් එන ෂොට් එක ගහන්නේ කොහොමද එහා පැත්තෙන්? ඒකට අවධානය තියෙන්න ඕනේ. ඒක එන්නේ කොහොමද? සැටල් එක මොන පැත්තටද එන්නේ? ඊළඟට Taman කොහොමද කොතෙන්ටද යන්න ඕනේ කියන එක. තමන්ගේ සගය කොතනද ඉන්නේ? එයාද මේක ගන්න. එහෙම නැත්නම් තමන් ගන්නවද කියන එක මේ ගොඩාක් දේවල් එක සැරේට සිද්ධ වෙනවා. ඒ ටිකට සම්පූර්ණ හුදු අවධානයක් තියාගෙන ඉන්න හොඳට වැඩ කරනකොට තමන්ට ඒක බොහොම හැලහැප්පීම නැතුව ඒ ටික ඔක්කොම ටික ලක්ෂණයට ගලාගෙන යන බලන් ඉන්න විතරයි තියෙන්නේ. ඉතින් ඒක හුඟා ක්‍රීඩාවල සිද්ධ වෙන්න පුළුවන්. ඕනම ක්‍රීඩාවක් හොඳට හුරු වුණාට පස්සේ මේ ඒක ඉබේ සිද්ධ වෙන්න ඇරලා අර ලොකු ආයාස ගතිය නැති වෙලා ක්‍රීඩාව ඔහි සිද්ධ වෙනවා Tamanට හුදු අවධානයක් දීගෙන ඉන්න තියෙන බොහොම හදිස්සියෙන් අවස්ථාවල විතරයි සංස්කරණය කරන්න සිද්ධ වෙන්නේ. මම ඉදිරිපත් වෙලා ඒක කරන මට්ටමට එන්නේ Tamanට යමක් හුරු නැති ගතියක් තියෙන දෙයක් නම් එහෙම නැත්නම් විශේෂ අවස්ථාවක් නම් විශේෂයෙන් ඉදිරිපත් වෙන්න ඕන තැනක් නම් විතරයි ඔය විශේෂයෙන් Taman ඉදිරිපත් වෙලා කරන්න වෙන බොහොම අඩු වෙන සංස්කරණය කරන එක මේ කියන්නේ සංස්කරණය සම්පූර්ණයෙන් නොකර ඉඳීමම නෙවෙයි සංස්කරණය කිරීම ගොඩාක් අඩු ඒක අපේ දැනුවත්භාවයට අඳුනගන්න පුළුවන්. ඒ කියන්නේ තමන් හොඳට අවධානයෙන් හිටියොත් කොතනදද තමන් ඉදිරිපත් වෙලා මේක සංස්කරණය කරන්නේ. අරමුණත් එක්ක තමන් ඉදිරිපත් වෙලා අරමුණේ ලක්ෂණ බලන්නේ. අරමුණ පාලනය කරන්නේ කොතෙන්දද? එහෙම නැත්තම් කොතෙන්දද මේක ඉබේ සිද්ධ වෙන්නේ නැල තමන්ට බලාගෙන ඉන්න පුළුවන් මට්ටමට එන්න කියන එක ඒක තමන්ට තේරෙන්න ගන්නවා. එහෙම නැත්නම් බයිසිකලේ පැදගෙන යනකොට තමන්ට හුරු නැත්තම් මුලින් හුරු නැති කාලේ හුඟක් සංස්කරණය කරගෙන මේක අල්ල බදාගෙන බයිසිකලේ අමාරුවෙන් අරන් යනවා. ඊට පස්සේ කාලයක් වෙනවා බයිසිකලේ ඔහේ සාමාන්‍ය විදිහට වාහන නැත්තම් වලවල් නැත්තම් වෙන කවුරුවත් පාරේ වෙන බාධාවක් නැත්තම් පාරත් කෙලින් තියෙන කිසි කරදරයක් නැතුව පැදගෙන යන්න පුළුවන්. හැබැයි ඉස්සරහින් වාහනයක් එනකොට ඔන්න විශේෂ අවධානයක් දීලා හොඳට ඒකට අවධානය දීලා ඒක පදින්න ඕනේ හැප්පෙන්නේ නැතුව එතනින් අරගෙන යන්න. ඉතින් මුලින් බය වෙනවා, කලබල වෙනවා. ඊට පස්සේ ඉතින් ඒකත් හුරු වුණාට පස්සේ අර සාමාන්‍ය මට්ටමට වෙන කිසිම කලබලයක් නැතුව, කිසිම ගාණක් නැතුව මේ Taman නිකන් gedere ඉන්නකොට වගේ ඌේ ගානක් නැතුව පැදගෙන යන්න පුළුවන් මට්ටමට එනවා. ඉතින් ඒක තමයි සම්පජාන පබ්බෙන් කෙරෙන්නේ අපි අර දැන් භික්ෂුවක් අරඤ්‍යගත වුණාම ජීවිතේ ගිහි ජීවිතේ වගේ අලුත් දේවල් කරන්න දේවල් හුඟක් දුරට අඩුයි. එකම එදිනෙදා කටයුතු ටිකක් එකම විදියට තියෙන්නේ. අන්නේ එකම දේවල් ටික නැවත නැවත කරලා තමයි මේක හුරු වෙන්නේ ඒක එපා වෙනවා. එපා වීම හරහා එන්නේ ඒක හුඟක් වෙලාවට එහෙම හුරු වුණාට පස්සේ අපි කරන්නේ දිනෙදා කටයුතු භික්ෂුවකට නම් ওই දානි වන්දන ටික පිරිසිදු කරගන්න ටික කුටිය පිරිසිදු කරන එක සක්මන් අමන දින ඒවා ඒ වගේ එකම එදිනෙදා කාලසටහනක් තියෙන හුඟක් වෙලාවට අන්න ඒ ටික දන්නෝ කය කරන විදිය. ඒකට කයට ඒ ටික කරන්න දීලා දැනුවත් වෙන එකයි ඒ තමන්ගේ ඉරියව්ව තමන් කරන දෙයට දැනුවත් වෙන එකයි මෙතෙන්දී විස්තර වෙන්නේ. තමන් හොඳට දැනුවත් වෙන්නෝ අර සාමාන්‍ය ගිහි කෙනෙක් නම් සිද්ධ වෙන්නේ අපි දැන් භාවනාවට ආපු නැති කෙනෙක් නම් පුතත් ජන කෙනෙක් නම් අරමුණ එපා වෙනකොට අපි වෙන වෙන රසස් දේවල් හොයාගෙන යනවනේ. මේක හුරු වෙලා එපා වුණ ගමන් කරන්නේ අපි වෙන අරමුණකට මාරු වෙන්න බලනවා. එහෙම නැත්නම් ටීවී බලන්න යනවා, සින්දුවක් අහන්න යනවා, මොකක් හරි එකක් වෙන රසවද්දයකට යනවා. මෙතෙන්දි කරන්නේ එහෙම යන්නේ නැහැ. නැවත නැවත එපා වෙද්දිත් ඒකත් එක්කම ඉන්න උත්සාහවත් වෙන දැනගෙන. දැනුවත්ව මේ කරන්නේ මොකද්ද කියලා. ඒක ඉතින් ගිහි ජීවිතයට ආදේශ කරද්දී කෙනෙක්ට පුළුවන් නම් සක්මනේ හැරෙන තැනදී සතිය කඩා ගන්න නැතුව නැවත ආපස්සට එන්න. ඒක ටිකක් හැලහැප්පෙන තැනන්නේ ඔය ගිහිල්ලා එක පැත්තකට ගිහි එක කොනකට ගිහිල්ලා හැරිලා එන තැන. ඉතින් එතෙන්දී ඒක හුරු කරගත්තා නම් නැවත එක පැත්තක් දිගටම සතිමත්ව ගිහිල්ලා ආපසු හැරිලා එන්න සතිය කඩා ගන්න නැතුව. ඉතින් ඒ කෙනාට පුළුවන් වෙන ওই වැසිකිලි කැසිකිලි කරන්න යද්දී අපි කියමු වැසිකිලියට යද්දී සතිය කඩා ගන්න නැතුව නැවත මම මේ දේ කරලා එනවා කියලා අදිෂ්ඨාන කරලා යන්න පුළුවන්. ඒ කටයුත්ත සාමාන්‍යයෙන් අපි එතකොට තෝරගන්නේ ඔය Taman තනියෙන් දෙවන්නේක් නැතුව කරන කටයුතු කීපයක් තෝරගන්න එක සුදුසුයි. එදිනදා කටයුතු කරද්දී තමන් තනිව කරන කටයුතු එකක් හෝ දෙකක් තෝරගෙන ආරම්භයේදී ඒ දේ මම සතිමත් සතිය කඩා ගන්න නැතුව මේ දේ කරනවා කියලා අදිෂ්ඨාන කරගෙන ඒක ඉවර වෙනකන් තමන් කය කොහොමද මේ දේ කරන්නේ? තමන් කොහොමද ඒක කරන්නේ? තමන්ට කොහොමද මේ කටයුත්ත දැනෙන්නේ කියලා හොඳට කයට අවධානය දීලා ඒකත් එක්කම ඇසුරු කරගෙන ඉන්නවා. ඉතින් නැවත නැවත ওই විදියට තමන් තනියම කරන කටයුතු වලදී සතිමත් වෙන්න හුරු වෙනවා. හුරු වෙනකොට ඔය හුරු වෙන්නේ ඒ කටයුත්ත ඉබේ වෙන්නටලා බලන් ඉන්න එක. ඒ ඉබේ වෙන මට්ටමට ආවට පස්සේම ඔන්න සම්පජන්‍ය හොදට වැඩ කරන්න ගන්නේ ඒ අරමුණ එක්ක හැලහැප්පෙන්නේ නැතුව අරමුණට වැඩේ සිද්ධ වෙන්න නැහැලා කාර්යයට සිද්ධ වෙන්න නැහැලා Tamanට බලාගෙන ඉන්න පුළුවන් හැකියාව එහෙම නැත්නම් ඒකේ බැලන්ස් එකක් මොකද්ද බැලන්ස් එකක් අරමුණත් එක්ක සම්බන්ධ වීමත් Tamanට තේරෙන්න ගන්නවා එහෙම නැතුව අපි කාර්යබහුල ජීවිතේ දෙවැන්නේක් එක කටයුතු කරන ගමන් මේ දේ කරන්න ගියොත් සතිමත් වෙන්න උත්සාහවත් වෙන්න ගියොත් සම්පජාන්නේ හුරු වෙන්න ගියොත් අනවශ්‍ය පශ්චත්තාප ඇති වෙන්න පුළුවන්. මේක කරගන්න බැරි වෙනකොට මොකද ආරම්භකයට එහෙම ගොඩාක් බාධා මැද්දේ කලබල අස්සේ දෙවැන්නෙක් එක්ක දෙවැන්නෙක්ට අවධානය දෙන ගමන් දෙවැන්නෙක් එක්ක කතා බහ කරන ගමන් මේක පටන් ගන්නේදී කරන්න හරි අමාරුයි. ඉතින් එතකොට සිද්ධ වෙන්නේ මට මේක කරගන්න බෑ කියලා පච්චත්තාප ඇති වෙන්න පුළුවන් අතැල්ල දාන්න පුළුවන් වැඩේ. ඒක නිසා උපදෙස් දෙනවා අර වගේ Taman තනියෙන් කරන කටයුතු කීපයක් තෝරගෙන මේ දේවල් වලට සතුටුමත් වෙන්න ඔය ඊට පස්සේ මේ එදිනෙදා ජීවිතයේ ওই විදිහට ඊට පස්සේ සකස් කරගන්න වෙනවා ඒක හුරු වුණාට පස්සේ ඒ කෙනාට මේක තේරෙන්න ගන්නවා මං වෙනද වගේ කලබලකාරීව මේ දේවල් කරන එක නිකන් තේරෙන්න ගන්නවා ටිකක් වේගය අඩු කරන්න ඕනේ කියන අවශ්‍යතාවය ඒ කෙනාටම මතුවෙන්න ගන්නවා එතකොට ඉතින් පුළුවන් ඔය ටිකක් නැවතිල්ලේ කරන්න කටයුතු දෙකක් අතර හිඩසක් තියාගෙන ස්පාසුවක් තියාගෙන ඒ දේවල් නැවතිල්ලේ කරන්න විවේකයක් ගන්න කටයුතු දෙකක් අතරේ හුරු කරගත්තා නම් ඒ කටයුත්තෙන් කටයුත්තට මම සතියෙන් කරනවා කියලා අදිෂ්ඨානය ඇතුව යන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඕක අනිත් අනිත් ටිකක් කලබලකාරී අවස්ථාවෙත් ටිකෙන් ටික Tamanට තේරෙන්න ගන්නවා විශේෂ අදිෂ්ඨානයක් නැති වුණා. සමහර වෙලාවට Taman සතියෙන් ඉන්න කියන එක Taman ඒ කටයුත්ත වෙනද වගේ හැලහැප්පීමක් නැතුව ටිකක් කටයුත්ත කරන ගමන් වෙනද අර බෑගෙන ඒකටම අවධානය දීපු එක ටිකක් ඊට වඩා තමන්ගේ කයට ඒ වගේම කරන වැඩේට ඒ වගේම තව දෙවැන්නෙට ওই වගේ කට ඒ අරමුණු කීපයකට මේ බොහෝ අරමුණු වලට අවධානය දීගෙන ඒවයි හැලහැප්පෙන්නේ නැතුව යම් තුලනයක් ඇතුව ඒ කටයුත්ත කරන්න තමන්ගේ මනසත් කොහොමද වැඩ කරන්නේ කියලා දැනගන්න ගමන් ඒ කටයුත්ත කරන්න ඔන්න හැකියාව ටිකෙන් ටික එන්න ගන්නවා ඉතින් ඒක තමයි මේ සම්පජන්ණය කියන්නේ. එහෙම නැත්නම් නුවණ කියලා කියන්නේ ඇත්තටම තුලනයක් කඩයුතු වල හැලහැප්පීමකින් තොරව තමන්ගේ හැඟීම් ඒ වගේම අනික් කෙනාගේ හැඟීම් තව දෙවැන්නේගේ හැඟීම් එව්වත් එක්ක අපි ජීවත් වෙන්න ගන්නවා අපේ පරිසරෙත් එක්ක පරිසරෙත් එක්ක ලකුවට වෙනද වගේ හැලහැප්පීම් නැතුව ඝර්ෂණය අඩු වෙන එක තමයි සිද්ධ වෙන්නේ තමන්ගේ ජීවිතේ ගලාගෙන යන්න පටන් ගන්නවා. අර ලොකු මේ මම ඉදිරිපත් වෙලා කටයුතු වලට වෙනද වගේ බාධා වීමක්, ඝර්ෂණයක්, තමන් ලොක්ක වෙන්න හදන ගතියක්. අන්න ඒ ගතිය නැතුව ටිකක් පාපිස්සක් වගේ තමන් නිකන් නොදන්න කෙනෙක් වගේ බොහොම අහිංසක වෙලා අන්නේ කටයුතු සිද්ධ වෙන්න මමයි ලිප්පිලා කරන කටයුතු මමයි ලිප්පිලා ඉදි අර එහෙම කරන ගතිය නැති වෙලා ලොක්ක වෙන්න යන ගතිය අඩු වෙලා උහේ වැඩේට සිද්ධ වෙන්න ඇරලා බලන් ඉදීමක් තමයි මෙතෙන්දී එන්න එන්න හුරු වෙන්නේ මං හිතන්නේ අපිට කාලයත් දැන් කාලය පැය භාගයක් වගේ ගෙවිලා ගිහිල්ලා තියෙන්නේ මං කැමතියි ඉතින් මෙතනින් මේ කොටස නවත්තලා ලොකු සාන්නසිට ආරාධනා කරන්න මේ ප්‍රශ්න සාකච්ඡා කරන්න